ගයි ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි අනිකුත් යෝගාචර පිරිසත් සම්බන්ධ කරගෙන අපි අවසාන වතාවර ධර්ම සාකච්ඡාවේ මගේ දටහඟුල තියෙන ගිය මාසේ 27 වෙනිදා. එදා අපි යෝගාචර දිනචරියාව කියවලා තියෙනවා. අද අපිට යෝගාචර දිනචරියාව දෙවෙනි කොටසමයි තන්ති. නෑ මේ මේ යෝස්තමාලා පළවෙනි කොටස. ඊට පස්සේ අපි සාමාන්‍ය බල සූත්‍රය 170 වෙනි පිට කියවලා තිනවා. අපි එතනින් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි ධර්ම සාකච්ඡාවේ ආරම්භය සඳහා යෝගාචර දිනචර්යාව කියවන 13 වෙනි කොටියට ආර්දනා කරමු. නිර්වන් සරණයි. නිර්වන් සරණයි සෝනන්සේ. අපි සම්බන්ධ වෙන්නයි හදන්නේ. එහෙනම් දිනචර්යා අද අපි යෝගාචර විවස්ථා මාලාවේ පළවෙනි කොටස කියවනවා. මෙතනින්ලා සම්බන්ධ වෙන්න. එහෙම සන් තෙරුවන් සන් තෙරුවන් සරණයි ලොකුහත්තුනේ තෙරුවන් සරණ කවුද කෝවිද ආ සාදු සාදු වැඩේ දෙනවලු නේද එහෙයි එහෙමයි ආන්න එතකොට තමයි කෝවිද කියන නමට ගැලපෙන්නේ හරිද එහෙයි අරගෙන ඵලයන් කොඩිය දීපේක අරගෙන ඵලයන් එච්චරයි ඈ සාදු සාදු සාදු Thank <laughs> you.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 නාහම් භික්කවේ අඤ්ඤං ඒක ධම්මම්පි සමනුපස්සාමි යං ඒවං මහතෝ අනත්ථාය සංවත්තති යත ඉදං භික්ඛවේ පාපමිත්තතා ඉවදාල හේයින් සර්වානාර්ථයට හේතු වූ පාපමිත්‍ර ආශ්‍රේ විසකුරු සපුන් මෙන් බැහැර කොට සද්ධා සුද්දේහි සංවාසං සුද්ධා සුද්ධේහි සුද්ධා සුද්ධේහි සංවාසං කප්පයවහෝ පතිස්සතායි වදාළ ධර්මයට අනුව තමාද ලජ්ජී ධර්මයෙහි පිහිටා එබඳු වූ ලජ්ජීන් සමග ධර්මාවිෂ සම්භෝගවලට යෙදිය යුතුය.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 හොඳයි. තයි එහෙනම් අපි සම්පූර්ණ කරන්න යෙදුනේ මේ විවස්ථාව කියවීම දැන් අපි බලාපොරොත්තු වෙමු දවසට ගැලපෙන පරිදි මේ සාමාන්‍ය ඵල සූත්‍රය ඉදා නතර කරපු තැන ඉදිරියට යන්න. ඉතින් මේ කියලා තියෙන අනවශ්‍ය පින්කම් වලට සම්බන්ධ වෙන්න එපයි කියලා බය වුණාට රිලව් බලන්න පින්කම් කරන්නේ මොනෝ කොහොම සම්බන්ධ නොවි බෑ. උන් ඇවිල්ලා උන්ගේ පින්කම් කරගන්නවා වහලේ උඩ ඉඳගෙන. ඉතින් ඒ වෙලාවේදී සම්බන්ධ වෙන්න වෙනවා කියන්නේ මොනෝ කරන්නේ. ඇහෙනවද මෙල්බන් වලට මේ රිලව් ඇවිල්ලා කරදර කරනවා? මෙල්බන් ඉන්න රිලවුන්ටවත් ඇහෙන්නේ නැහැ. Hello sir. ආ මං හිතුවා රිලවුන්ට කන් ඇහෙන්නේ නැහැ කියලා.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 අල්මහැර විස්කම්බන ප්‍රහාණේ යටපත් කිරීමෙන් පහ වූ අවිජ්ජායෙන් යුත් සිතින් වෙසෙයි අවිජ්ජාව කෙරෙන් සිත පිරිසුදු කෙරේ ව්‍යාපාද ප්‍රද්වේෂය ක්‍රෝධය හැර ව්‍යාපාද රහිත සිත ඇත්තේ සියලු පණ ඇති සතුන් කෙරේ හිතානුකම්පා ඇතිව වෙසේ. ක්‍රෝධය කෙරෙන් සිත පිරිසුදු කෙරේ. සත්‍යානමිද්දේ හැර පහ වූ සත්‍යානමිද්දේ ඇත්තේ. සත්‍යං පහ වූ ස්ථානමිද්දේ ඇත්තේ. තීනමිද්ද කියන එක. ස්ථාන ස්ථාන මොකක්ද කියන්නේ වචනේ? ස්ථානමිද්ද. තීන කියන එක ස්ථාන. ඔව්. දිවා දෙකෙහිම දුටු එළිය හඳුනනු හැකි පිරිසුදු සංඥාව ඇත්තේ. සිහියනුත් නුවණිනුත් යුක්ත වූයේ වෙසෙයි. ස්ථාන මිද්දේ කෙරෙන් සිත පිරිසුදු කෙරෙයි. උදහසක් සිත නොසමහන් බවත් කුකුසත් කල නොකල දැහි පසුතැවිල්ල සිතින් දුරලා අනුද්දතව ඇත්තේ. සංසිඳුණු ස්වකීය චිත්තසංතානය ඇත්තේ උදහස් කුකුස් දෙක කෙරෙන් සිත පිරිසුදු කෙරෙයි සැකය දුරලා පහ වූ සැක ඇත්තේ කුසල් දහම්හි සැක නොකරනුයේ සැකේ උදහස් කියලා තියෙනවා උදහස් කුකුස් දෙකෙන් උද්දච්ච උදහස් කියලා කියන්නේ උද්දච්ච කියන්නේ අපි කියන්නේ උදහස් වෙනවා කියලා නෙවෙයි කිපිනවා කියන්නේ රජු උදහස් වෙලා තියෙනවා කියලා හැබැයි ඉස්සරහට වෙන්න දෙයකට තමයි ඒ උදහස් වෙනවා කියන වචනේ පාචු උද්දච්ච ඒක ඇවිස්සනවා කියලායි තියෙන්නේ ඇවිස්සනවා කියන එකයි උදහස් වෙනවයි කියන එකයි සමානව ලියලා තියෙන්නේ උදහස් කුකුස් දෙක කෙරෙන් සිත පිරිසුදු කෙරේ සැකේ දුරලා පහ වූ සැක ඇත්තේ කුසල් දහම්හි සැක නොකරනුයේ සැකේ කෙරෙන් සිත පිරිසුදු කෙරේ චිතර ඇයි මේක ඇත්තටම මේ පරිඋත්ථාන කෙලෙස් සම්බන්ධව ඉස්සලා මෙතෙක් වෙලා කියනෙවුවා අපිට ගන්න වෙන්නේ නිකන් සීලයට සහ ආචාර ධර්ම වලට සම්බන්ධව ඉතින් යම් කිසි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 ඒකට වෙනම බෙහෙත් පන්තියක් ගන්න ඕනේ. ඒකට ඒ ලෙඩේ අඳුර ගන්න ඕනේ. ඒතකොට ලෙඩේ තමයි ඔය කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡා. මෙතන ලස්සන කාරණාවක් තියෙනවා. හරියටියට හිතන කෙනාට යමකුගේ හිතේ කාම්‍ය ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා තියෙනවයි කියලා කියන්නේ එයා කාමයෙන් වෙන් වෙලයි කියන එකයි.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 ඉතින් කාටද කිව්වොත් එimhe කාමච්ඡන්දේ තියෙන බව දන්නවා දැන් ඔබ කාමේ නෙවෙයි ඉන්නේ කියලා. මොන જાතියෙන්වත් බෑනේ මේ මනුස්සයා ඉසాత බැඳගෙන අඬනවා බලන්නකෝ කවදාකවත් මට තිබුණ නැති කඩප්පුලි හිතවිල්ලක් ආවා. කාමයක් ආවා. මේ සංඥාව තියෙන්නේ කාමයේ ප්‍රහාණය කරනකොට කාම සංඥාව එන්න ඕනේ. එයාට තියෙන එක කාම සංඥාව විතර නෙවෙයි ද්වේෂ චර්චාර ද්වේෂය එනවා. කාම චර්චාර කාමය එනවා. උබ්බඩයට නිදිමතකම එනවා. ඉතින් එක එක එක දේවල් එන්නේ. ඒ දේ පහින් එකයි එන්නේ. ඒ දේ ආවට පස්සේ මේක ආවේ අරසා විශාල දුක්ඛන්දක් වාංගු වෙලා මේ වාංගුවට ගත්ත අඩේ කියලා දන්නවනම් පුදුමාකාර සතුටක් ගන්න පුළුවන්. හැබැයි ඒක එන්නේ ධර්ම සතිපට්ඨානේ ධම්මානුපස්සන ලෙවල් එකේ. සාමාන්‍ය කායනුපස්සනාදී නීවරණ ටික හරිය බාධාකට පේනවා. චිත්තානුපස්සනාදී ඉසුගිනි ගත්තා වගේ. මේ වේදනානුපස්සනාවේ චිත්තානුපස්සනාවේ තේනවා කද්දාකත් හිතුවේ නෑ මේ කාමයේ ඇතරුවට පස්සේ කාම සංඥාව වෙලා කරදර කරයි කියලා. කිඹුලගෙන් බේරිලා ආවට පස්සේ හුණා මෙච්චර කරදර කරයි කියලා හිතුවේ නෑ. කිඹුලා කියනවලු මගෙන් ගැලුණට මල්ලි අපේ ගෙදර උඹ ගෙදර ඉන්නවා කියලා. ඒ නිසා කිඹුලා කාවට පස්සේ වෙදකම් කරනකොට හූනන්ට වටතිර ඇදලාලු වෙදකම් කරන්නේ. හූන ඇවිල්ලා වැටුනොත් ඉවරලු කිඹුලා කාපේ කාට. හූන කියන එක මොකද? අමාරි සయ్య කියන්නේ මේ කිඹුලෙක් වුණත් අල්ලන්න පුංචි කරන කන්නාඩියෙන් බලන්න බලපුවම හූනෙක් වගේ වෙන්නේ අරගෙන ගිනි පෙට්ටියක දාගන්න කියන ප්‍රශ්න නැහැ. අපි යනවා කිඹුල අල්ලන්න කියලා කියන උස්කෝල මන්ත්‍රී මොනවා අමාරි සయ్య නෑ නෑ මහත්තයෝ ඒක එච්චර අමාරු නෑ පුංචි කරලා බලන කණ්ණාඩියක් ගන්න. ඒකෙල්ල කිඹුලට අල්ලපුවාම පුංචි කරලා වෙනවා ඒක අරගෙන ගිනි පෙට්ටියක දාගන්නවා ඉතින් ලේසි. ඒ නිසා හුණා කියන්නේ කිඹුලගේ මල්ලි. ඒ නිසා කිඹුළු වේදකම් කරනකොට හුණාගෙන් පරිසං වෙන්න කියලා. ඒ වගේ තමයි මේ කාමයට එක්ක වැඩ කරන කාමච්ඡන්දේ ලකූ ලාභයක්. කාමච්ඡන්දේ ආපු නිසා තමයි දන්නේ දැන් මං කාමයේ වශයෙන් යෙදිලා නැහැ. කාම වශයෙන් ඉල්ල ඉන්නවා කාමච්ඡන්දේ නැහැ. ඒකට ඌ හතර වාර හතර ගාතෙන්ම දාලා කාමේ.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 ගඟ නිකන් ගලනකොට ගඟ බුදි. නිකන් වැලි කොටයක් දාලා බලන්න. පුදුමාකාර කැළඹිල්ලක් අර වැලි කොට විසිකොරන කම්ම මෙච්චර ෂෝක් එකට බුදියා හිටපු ගඟට. ඉතින් ගඟ හරස් කරන්න ඉස්සර වැලි කොට්ට වලින් ගහලා ගහලා ගහලා ගහලා ඉර කරලා ඊට පස්සේම කොන්ක්‍රීට් ගහන්නේ. ඉතින් අර ගඟ හරස් කරන්න ගහන වැලි කොට්ට බැම්ම වගේ තමයි මේ කාමච්ඡන්දේ. කාමේ නෑ ඒ වෙලාවේ. කාමේ නතර කරලා. ඉතින් අර කාමේ ඇවිල්ලා වදිනවා කාමච්ඡන්දේ කඩාගෙන යන්න. ඒ දෙන්න අතර ෆයිට් එකක් තියෙනවා. Taman අදාගෙන ඉඳලා තාම කාමයට ගියේ නෑ. කාමච්ඡන්දෙන් බේරෙනවා. ඒ නැත්නම් වීචක්‍රමණය උනේ නෑ. පරිඋත් ทาน වශයෙන් තියනවා කියලා දැනගත්තාම තේරෙනවා. කවදාකවත් හිතුවේ නැහැ කාමයාගේ මේ වගේ වෙනස් මේ ගරිල්ලා හමුදාවක් ඉන්න බව අපි දැනගෙන හිටියේ නැහැ. ගරිල්ලා හමුදා වෙන්නේ සාමාන්‍ය හමුදාව වළක්වපු වෙලාවේ. වෙනවා කියන්නේ නාකි විශේෂ ගෙටත් උසේ.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 ප්‍රසිද්ධ කළා කියන එක මං කෝ ඒක තමයි පැවිද්ද කියන්නේ. පැවිදි කියන්නේ කාමයට එක නටන්න නැතිලා නෙමෙයි. කාම ඡන්දේ ඇවිල්ලා මල්ලෙන් ගහනවා අපිට. නිකන් පොල්ලෙන් ගහනවා නෙවෙයි. මල්ලෙන් නිකන් ගාගෙන යන ඕම් බල පාපේ සයිස් එක කියලා. ආයේ මොකුත් නෑ බින්දුවට බහින මුළු ලෝ දව අවුරුදු ගණන් රැකපු සීලේ මෙහෙම කරනකොට ගියානේ බලන පත්තරයකට අහුනොත් එමේ සිල්වන්ත ස්වාමීන් වහන්සේ නමක් ඥානි කෙනෙක් එක්ක ඉඳලා අහුණයි කියලා පළවෙනිම තොරතුරුනේ අර හාමුදුරුවෝ ඉවරයි ඒ ලියන එකත් කාමච්ඡන්දේ කරන එක. පත්‍රේ බලන එකත් කාමච්ඡන්දේ කරන එක. මේ කාමයේ කරන එක. මේ කාමච්ඡන්දේ කරන්නේ නැහැ කියලා පොරොන්දු වෙච්ච එක නා කාමච්ඡන්දේ කඩපු ගමන් පළවෙනි තොරතුරු බාටපත් වෙනවා. ලේසි නෑ මම දැක්ක මේ ළඟදී අර ඥාන ඒ හාමුදුරුවෝ මේ ඥාන රමිත නෙවෙයි. ඒ ජර්මන් නාම කෙනෙක් මේ ළඟදී අපවත් වුණා පොල්ගස්සෝ විතේ උඟක් වැඩ කර හිටියේ. හරිම හරිම ස්ට්‍රික්ට් මේ උඟ දෙනෙක් විශ්වාස කරන ඒසාංශේ ආර්යයන් වහන්සේ නමක් කියලා. පයින්ම යවිදින්නේ. ඒ ශාංශිකේ චත්ත කතාව මේ ළඟදී දාලා තිබුණ සිංහලෙන්. ඒ මම හිතන්නේ ඥානানন্দ ස්වාමීන් වහන්සේ පරිවර්තන කරලා අපි කටු කුරුන්දේ.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 මොකද ඒක ඒ කතා රසායනික ශරීරේ. ශරීරය හැදිලා තියෙන්නේ ඒකට. ඊට පස්සේ ඒක අත පොරොප්පේ ගහපු ගමන් කාමච්ඡාන කාම මිත්‍යාචාරයට කාමච්ඡන්දි ගොජ දානවා. ඒක මොකොත් නෑ වැగిරෙනවා. කාමන් තල කරවන්ද ආඩද. කාම ඔලුවට ගහලා නටනවා. ඒ කාම ලෝකේ ඒක නෑ.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 අනුපිළිවෙලෙන් අනුග්‍රහ කරන්න දන්නෙත් නැහැ. බුදුචන්නාංශිකේ තියෙන මේක නිසා මේක අතහැරපන් මේක නිසා මේක අතහැරපන් මේක නිසා මේක අතහැරපන් කියන සාපේක්ෂතාවය නොදැනුවත්කම නිසා. ඒක ගැඹුරුයි. ගිය සතවර්ෂෙම හොඳම විද්‍යාඥයාට දුන්නේ අයින්ස්ටයින්ට. අයින්ස්ටයින්ගේ න්‍යාය තමයි සාපේක්ෂතාවාදී. මුළු අවුරුද්දටම පහළ වෙච්ච ලොකුම විද්‍යාඥයා සාපේක්ෂව බුදුරජාණන්සෝකේ අවුරුදු 2600 කට ඉස්සර ඉතින් බෞද්ධයෝ දන්නේ බෞද්ධයොත් කියලා අයින්ස්ටයින්ට වඳිනවා.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 ඒක තමයි නිදිමත කියන්නේ. ඉතින් ඒක භාවනාවේ දියුණුවක් කරගන්න. නැත්නම් නිදිමත අවදි වීමටයි අපි මේ පරිේශණය කරන්න කියලා තේරුම් ගන්න අමාරුයි. ඒ මොකද නිදියා ගන්නට නිදිමත එන්නේ ඉස්සෙල්ලා බනහන්න කියන්නේ. නිදා ගන්නට පස්සේ බනහලා වැඩක් නැහැ කියන්නේ. නිදිමත ආවට පස්සේ තටමලා වැඩක් නැහැ.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 ඒකට අවදි වෙන්න හදනකොට. ඊට පස්සේ දන්න ඕනේ පවක් අහෝසි කරන්න පුළුවන් ක්‍රමේ තමයි මේක එන්න අරින්න පවට. ඇයිල කතා කරා උඹට මොකද්ද කියන්න තියෙන රයිට්. කරන්න තියෙන හරිය කරපන් දැයි. එක් එක්කත් එන්නේ. ඕනේ පවකට ලෑස්තිලා යන්න මට නිදිමත වරෙන් උද්දච්ච කුච්චේ වරෙන් තීන මිද්දේ වරෙන් විචිකිච්ඡා වරෙන් කියලා ඒ තුනටම කරන්න තියෙන්නේ ලෑස්තිලා යන්නේ. ඊ තනි වචනේ ලොකු සංස ගහන්නේ හතරටම එක පොල්ලෙන් ගහන්නේ. හතරටම ගහන්නේ එක පොල්ලෙන්. ඔය හතර ලෑස්තිලා යන්නේ. ඒකට ඔයා දැනගන්න ඕනේ මෙච්චර යුද හමුදා ගානක් දැන් දිනලා තියෙන. කඳවුරු ගානක් දිනලා ඔබ ජයග්‍රහීව ඵලයන්. ඒකට සැකේ එනවා. ඔබ අතීතය පිළිබඳව පශ්චාත්තාප වෙනවා. අනාගත සැලසුම් වෙනවා. නිදිමත වෙනවා. ඕව නිකන් කඩුවක් අතර ගත්ත මිනිහට අලකොල ලන්දක් වගේ වනවන එක විතරයි තියෙන්නේ. ඒව මේ හැප්පෙන්න මොකක්වත් දෙයක් නැහැ. යහට වැඩ දෙපාර වනවනකොට මොකෙක්වත් තියන්නේ නැහැ. හැබැයි යෝගාවචරය බුබ්බඩයා නම් ශරීර හොරහනම් කම්මැලියා නම් බද්බූසන අප්පා කාලයකට පස්සේ නිදිමතක් ආයේ විනාඩියක් ඉඳලා පස්සේ පටන් ගන්නවා කියලා එහෙම ඇඳේ හංසි වෙනවා. ඒගොල්ලෝ හරිය ආසයි තනියම භාවනා කරන්නේ. තනියම බුදු වෙන්න යන්නේ යන්නේ වෙන්නේ තනියම බුදියන එක. එන්න සමූහෙට. එන්න සමූහෙට ඇවිල්ලා භාවනා කරන්න අන්න එදාට තේරෙයි කන කොකාද සුදු කොකාද කියලා එන්න බයයි. ඒවට මං කියන්නේ හීනමාන කියලා. හීනමාන ගැති මං දන්නේ මම විතර සෙනගබක බුදියාගත්ත මිනිහෙක් මේ ලෝකේ නැතුව ඇති.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 සෙනඟක් වල හිටියොත් අර ලැජ්ජයි. දැන් ප්‍රධාන කර්මස්ථානාචාර්ය දොයි කාලා නිදි. කලා නිදි. එතකොට නැගිටිනවා. ඉතින් එහෙම මේ අකුසලයේ හෙලි කරන්න කැමති නැත්නම් තමන්ගේ අඩුපාඩු එහෙම හෙලි කරන්න කැමති නැත්නම් කොයි ගොඩේ ඉන්නද අපි? අපි මේ වසංගණ්ඩේ යන්න යන්න මාරපාක්ෂික වෙනවා. වසංගණ්ඩ වසංගණ්ඩ කෙලස් පක්ෂ වෙනවා. අපි ජීවර දාගත්තේ අපේ තියෙන නැති බැරිකම, අපේ තියෙන මේ බැරිකම දුර්ලභම පෙන්වන්නේ. ඒකට උඟුව දෙනෙක් ඉන්නවා ඒක හරි නෑ නිකන් සිවුරක් දාගෙන නිදාගන්න එක හරි නෑ කියලා. නිින්ද යනවනම් ගියක් ගියම් මගේ වාහයට ඌට තේරෙන්නේ නැත්තම් මේ සිවුරු දාපේ කන නිදි ගන්න හොඳ නෑ කියලා.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 මම පුරුද්දට බණ යනවා. බණවිල බණු ඩක්කල් ඩ්‍රයිවිං කර කර ඉන්නකොට මේ සීට් එකම නිින්ද ගිහිල්ලා අහුවෙලා තියෙන්නේ. ඒත් වාහනේ පාරේ වාහනේ කෙලින් වාහනේ කෙලින් යන්නත් ඕනේ වෙලාවේ. යනකොට යාට තියෙන ඩක්කාරය. ඒතකොට දන්නවා ඉතින් පිටිපස්සේ ඉන්න කට්ටියට පෝරකේ තමයි. ඒ වෙලාවේ විනාඩියක නිදා ගන්නකොට බේරෙන්න පුළුවන්. ඒ වගේ දෙයක් වෙනවා. මම දන්නවා එක්කෙනෙක් ඒ වගේ නිින්ද යන නිසා රස්සාවෙන් අස් වුණා. හැමදාම රැකියාවට යන්නේ හැමදාම 200ක් ඇඬන සුමානක සැරයක්. යනකොට 200ක් අතර නිින්ද යනවා. ජාම්තිවට ආපැන් දෙන්නේ ගලවන්නේ නැහැ. හැප්පුණොත් එimhe යන්නේ තෙන ස්පීඩ්. රස්සාවෙන් අස් වුණා. මට දෙසරයක් වෙලා තියෙනවා. මේ කමඨහං සුද්ධ කරනට නිින්ද ගිහිල්ලා ඇහැරලා තියෙනවා. එකම දේ කියවනකොට අරයත් ඒකමයි කියන්නේ මෙයත් ඒකමයි. ඒකට එක පාට නිින්ද ඩක්කා අවදිනු තියෙනවා ඉන්නේ මේසෙ උඩ. කමඨහන සුද්ධ වෙනවා කාගේද හැබැයි මගේ සුද්ධ වෙන්නේ නැහැ. ඒක ප්‍රසිද්ධ වෙලා තියෙන එක ඔක්කොම සබාවෙම වැරද්ද. මගේ වැරද්ද කියලා මම බාරන්නේ. මොකද මට කරන්න දෙයක් නැහැ. මම කරලා තියෙන පූර්ණ අවදි භාවයක් දීලා තියෙන විවෘත භාවයක් දීලා තියෙන ඒතියෙදි මේ උල උල තියලා ඉන්නේ කාටද නින්ද යනවා වගේ වැඩක්. මේ කෙලේශයක් ඒ කෙලේශයට කරන් තියෙන විවෘත වීම නිසා හංගන්න ගිය ගමන් කෙලේශය. ඒ කියන්නේ නින්ද මේ වහයලා වැටෙනවා. අන්තිමට කියනවා කුක්කුච්චය. කුකුස කුකුස කියන්නේ අදු කුසලයේ කරන්න තියේදී ලාමක කුසලයේ කිරෝස්සහ ගහනවා ගහනවා ගහනවා. කතා දෙකක්. කාටවත් එක්ක වසංගන්න බෑ.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 ඒ වෙනුවට මේ වෙලාවේ තල්ලුව දාන්න ඕනේ. පුළුවන් තරම් තැනට ගියාට පස්සේ නෝ වෙහෙසයි අමාරුයි. හැබැයි මොකද්ද කඩාගෙන යනවා. මොකද්ද මේ සෙල්ලක්කාරකමක් වෙනවා. මොකද්ද විනෝදාංශකන උපරිමේ තියෙන. පෙරදුනක් දිනුම් දිනුවක් දිනුම්. ඒ නිසා අද විශේෂයෙන්ම මේ බුද්ධ ජයන්තියෙන් පස්සේ ඉපදිච්ච ජනතාව කල යුතු දේ කරන්නේ නැතුව ලාමක දෙයට කොම්ප්‍රොමයිස් කරන්න ගිහිල්ලා කාමභෝගීන් විඳිනවට වැඩිය මානසික අසහනයක් අපායක් මෙලෝදී මිදුන. කරන්න දින උපරිමේ කරන්නේ නැහැ. රිසර්වේෂන් එකක් තියාගන්න. ඉවරයි. ඉතින් ඒක මම දන්නේ කොහෙන්ද ඒක කඩාගන්නේ කියලා ක්‍රමයක් තේරෙන්නේ නැහැ. no reservation. කරන්න දින උපරිම කරන්න. ඒකට තමයි තේරෙන්නේ වැරදුනත් කමන්නේ හරියට කන්න මට පුළුවන් තල්ලුව දීලානේ තියෙන්නේ. අන්නේතෙන්ද ඒක ඒ මුදුන්පත් වෙන එක ඒක කොත් සිකප්පත්ත මුදුන්පත් වෙනවා කියන එක පෞරුෂත්වයක පිපෙන වෙලාව. කරන්න පුළුවන් උපරිමේ කරන්න. ඒක උරාණික සේරම නතු වෙනවා. යම් කිසි කෙනෙක් ගිහිල්ලා කලාවේ උපරිමේ කරන්න ඒ මාංශය බැසනේ වැඩේට අනික සේරටම නිකන් පුදුම උනන්දුවක් ඇති වෙන යකෝ මීයා කම්ලින් වට පිට බැවිලා මොකුත් නැහැ. කරන්න පුළුවන් උපරිමේ කරනවා කියලා අපි හිතන්නේ පස්සට අදී කියන්නේ. සෝභා ධර්මයේ පස්සට රදී, ඍතුව පස්සට රදී, ආහාරයේ පස්සට රදී, හිත පස්සට රදී කියලා. නෑ මෙයා හිත හදනවත් එක්ක මුළු පරිසරයම යෝගේ වෙනස් වෙනවා. වෙනස් වෙලා මේ මනුස්සයාගේ පැත්තට සම්පූර්ණ සහයෝගයක් වෙනවා අනික් ගොල්ලන්ගෙත් පොඩි තල්ලුවක් සහයෝගයක් එනවා. එතකොට මේ පරිසරයේ ඉන්න අනෙක් කට්ටියත් නැගිටිනවා.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 අනිත් සේරම බන අනිත් ඔක්කොටම මේ හැකියාව තියෙන එක එක්කත් කරන්න. එක එක්කත් අර අන්රිසර්වඩ් යන්නේ නැහැ. ඌ පොඩ්ඩක් තියාගෙන ඉන්නවා මේ වාසියට කියලා. ඒ කියන්නේ යේසුස් වහන්සේ ළඟට ඇවිල්ලා මේ මම හිතන්නේ මැන්ටල් මේරිම තමයි වැඩේ කරන්නේ. විශාල ගෞරවයකින් එයාගේ මල්ලේ තියෙන සල්ලි ටික සීනම ස්වාමි දරුවන්ගේ කකුල් දෙක උඩ දානවා. දැන්තර පස්සේ ස්වාමි දරුවන් කියනවා යේසුස් වහන්සේ ඔබට ස්වර්ගයේ ආශිර්වාද ලැබේවා කියලා. එතකොට මේ විශාල ධනපතියෙක් ඇවිල්ලා ඊට වැඩි ගාණක් දානවා. ඒ chance බලන්නෙත් නැහැ මුකුත් කරන්නේ. ඊට පස්සේ අපොස්තල් කෙනෙක් අහනවා දැන් අර මනුස්සයා සත්තුට්ටු දෙක දැම්මට පස්සේ වර්ගයේ ආශිර්වාද ලැබේවා කියලා. මේ මනුස්සයා මීට වැඩි ගාණක් දුරු දුන්නේ නැත්තේ. මොකද කිව්වද? අර අර මනුස්සයාගේ හබ්බ දැරීමේ. තුට්ටු දෙක. මේ මනුස්සයා ගොඩක් තියාන ඔය එක දෙකයි දෙන්නේ ඌට කොහකද දියන්නේ බලන්නවත් හම්බ වෙන්නේ නැහැ. උගේ පර්ස් එකේ ගොඩක් තියාන එකක් දෙන්නේ ඒක ලොකු යරිට වැඩියි. හැබැයි අරාමණ්ඩිගේ සබ්බදරි. මුළු හැඹිල්ලම මේ අතෑරි. ඒක කාටවත් කරන්න. ඒ කාටවත් කරන්න බැහැ. ඉතින් අර ඒක සාටක බමුණේ කතාව තියෙන අපි. ඒක සලුවයි කියන ගෑණිටත් එක ඌ එකක් පුදනවා. පුදලා තුන් සැරයක් තෙපර බානවා. තෙපර බහලා පුදලා මුට සන්තෝෂයක් ඇති වුණා ජයගත්තා ජයගත්තා රජුරවන්ට තද වෙන යකෝ මගේ රාජ්‍යය මම තිද්දි කවුද ජයගන්තේ කැඳවලා කරදර කරනවා ඊට පස්සේ කියනවා මම ජයගත්තේ ගෑනිට මට එකම සලුවයි තිබ්බේ.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 රජුරණට වැඩිය උඩින් යන කතාවක් කරුවා කියලා නෑ නෑ මට තිබුණේ මේකයි මගේ දුප්පත්කමට මම මේක හිත හැදුවා මම දුන්නා. ඒක අනිවාර්යයෙන්ම අහඹයක් වෙනවා. කවදාක හිත හිතා ඉඳලා උතු ඒ සලුව පුදන්න බෑ. ඒ වෙලාවේ දුන්න බණහන උටෙන් සතුටට. කජුරු ඒකට සලු 18ක් පූජා කරනවා. උ 18ම ගෙනල්ලා පූජා කරනවා. බුදුහාමුදුරන්ට ඇවිල්ලා කියනවා මින්න බණ සවාස එක සලුව පූජා කරපුවාම වෙච්ච දේ මට සලු 18 ඊළඟට කජුරු කරනවා මගේ භාණ්ඩාගාරේ ඕනම වෙලාවක පාවිච්චි කරන්න කියලා දෙනවා. රජුරවන්න බෑ කවදාකවත් ඒ අරුගේ තියෙන තනිසලුව පූජා කරන්න පුළුවන් වුණාට රජුරවන්න අර බූවල් ඇල්ලුව වගේ අල්ලගෙන ඉන්නකොට පුදන්න බෑ. ඉතින් ඒ නිසා කළ හැකි වෙලාවේදී මේ ඒ කුස අධි කුසලයේ කරන එක පමා කිරීමේ ශාපේ තමයි සංසාරේ කියන්නේ. හැමදාම නැත්තල් නෑ. ආපු වෙලාවේදී කරගන්න. මට මතකයි ඔය මේ ඉස්ලාම මෙල්බන් ගිය වෙලාවේ මෙල්බන් ඇති ඌ සමාල්ලාට නිමල් අබේසිංහ එතකොට අචාන් බ්‍රහ්මේක රජිස්ටර් වෙලා.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 මම දන්නේත් නැහැ ප්‍රකොන් සාමුතුමාව දන්නවයි කියලා. නැව ආපිලාවේ නැගපන් කිව්වා. බල බල ඉඳපන් මම හැමදාම ඕස්ට්‍රේලියාවේ ඉන්නවා. ඔය ආමුතුර ආපිලාවේ රිට්‍රීට් එක කරගනි කියලා. ඒ වගේ හම්බ වෙච්ච වෙලාවේ ඒ දේ කරන්නේ නැතුව විචිකිච්ඡාවමයි. සැකේමයි අපිට තියෙන්නේ. ඒකට ඒ සැක හැර දැනගන්නවා කියන උතන සෝවන් වෙනවා කියන්නේ.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 අපි ගන්න තීන්දුව අපිට උගුර හිර වුණා වගේ වෙලා තියෙන්නේ. කලෑගේ අධිකුසලයේ තිබියදී ලාමක කුසල් කරන්න දෙන නිදහ කරුණු තමයි ලේසියටත් පහසුවටත් දැන දැන වැරදි කරනවා. එහෙම වුණත් නිදහසටත් කියන්න කරුණු තියෙනවා නැත්තම් හදලා කියනවා. මේවා බයිලා. මේවා බයිලා. ওই බයිලාව තමයි සාමාන්‍ය ගිහි ජීවිතය කියන්නේ. උපරිමේ කළ හැකි තියේදී අරකට තියෙනවා මේකක් තියෙනවා කියලා නිදහස කරන හොය හොයා. ඒව පෙළගස්ස ගස්ස ඉන්නවා මිස ඔය මොණයක්වත් වෙන්නේ අපිට සාක්ෂි දෙන්න අපි ප්‍රශ්නට ගිය වෙලාවේ කම්මෝගෝචිකාගෝ පැන්නා රාජාවෝ මාවෝ ගංගෝ පැන්නා රාහව පැන්නේ සස ජාතකේ වෙන දෙන්න දෙයක් නැහැ බමුණට බඩගිනි ගිනි ටිකක් ගහපන් කිව්වා බමුණ හිතුවා මූ ඉන්ද්‍රජාලයක් කරන්න හදලා කියලා මොන ඉන්ද්‍රජාලයක් නැත්නම් ඌ පැන්න ගින්නට ආවගේ මස් ටික බමුණට ආහාර වුණා ඒක ඕනෙලා කරතයිනේ මේ වලවල පල්ලෙන් පණින්න යන්න එපා මම මට කරදර එහෙම නැත්තේ ඒක නෙවෙයි මම මේ කියන්නේ වලවල පල්ලෙන් පණින්න එක නෙවෙයි ගින්නට වයින් එක නෙවෙයි.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 වැඩන්නේ නැහැ ඇත්තට උලඟ තියෙන කුසලය ඌ කියවන්නේම වැරදි ටික ඒකට යාට අර මේ පටිපස්සද්දි පහානේ තේරෙන්නේ කරපු දේ පිළිබඳ සමාදන් වෙන්න දන්නේ මම මෙතන ඉන්නවයි කියලා කියන්නේම දැන් එන වැඩ කොටසක් කිරිලානේ. ඒක පරිසම්පදා මාර්ගයේ තියෙන ප්‍රහාණ යටතේ එහෙම නැත්නම් පහක් කතා කරනවා.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 ඔය අර මේ කූච්චි කියලා જાතියක් තියෙනවා කෝච්චි පාරයිනේ තනකොළ වලට හොඳ නමක් ඇට්ටෝ ඇට්ටෝරියා. ඇටෝර ඇටෝර කියලා තනකොළ જાතියක් තියෙනවා. උඩ වැවෙනවා යායට කොච්චර උදුරු ගාවත් යට තියෙනවා යාගේ දහවකේ. ඒ දහවකේ ආයුක්තික කාලෙකින් මතු කරනවා. ඉතින් කෝච්චි පාරේ ගෙවෙන්නෙම රේල්වේ ඩිපාර්ට්මන්ට් එක ඒ ඇටෝර නැති කරන්නේ. ඉතින් ඒ කියට යට තියෙන allele ගත්තේ නැත්නම් කවදාකවත් බෑ. ඒක කරන්නේ තේගස්වලත් ඒක තියෙනවා. ඊට පස්සේ allele හම්බෙච්ච ආහාරන්න ඕනේ. ඒක මුලදී කොහිලාලයක් වගේ කියන්නේ. ඒක මෙහෙම ධාවකයක් කියන්නේ ඇතුලේ උල කකුලට වැදුවොත් හිල් කරගෙන යන තරමයි. ඒව රාත්තල් ගානට ගෙවන්නේ මිනිසුන්ට. හරන්න ඕනේ අඩි 3ක් විතර අලේ ගන්න. මෙච්චර කෑල්ලක් ඉතුරු වුණොත් ආයෙ වැවෙනවා. ඒ නිසා තනකොළ නිකන් පුළුවන් ඔය ග්‍රැමික් සොන් ගහපු ගමන් වේලෙනවා මේක. අර තුනට වැඩි වෙනවා. උදළු ගහපුවම తాවකාලිකව ටික කාලයක සුද්ධ කියනවා නම් පෙන්වන්න හොඳයි. දැන් තනකොළ නැහැ.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 මාතර වැදිතුල් <laughs> ඡන්දේ ඡන්දෙට. කියනන්ද සාන්ති කියන දේවන් සාන්ති උඩ කැමති නැහැ. ඒ මා වික්‍රම දිංගලහැම එන්නම් පෙරලහැම ගිහිලා සාදුකීන් පෙළෙන වුන් දැන් ඉතින් සැරසියා වූ අන්තිම සරණට සැරසියා ඡන්දේ අහන්න රාශි මහන්ඩි කරට ඥාව් කියනවලු. උන් එම්බත් මේ ආදිකෙන් පෙළෙන උන්ට මේ ඇවිල්ලා බයිලා කියන්නේ. උන් හොඳට කාලේ ඇවිල්ලා මේ චන්දර කතා කරනවා. අර මිනිස්සු ඤාව් කියනවලු. ඒ වගේ මේකත් කඩන්න ඕනේ තුන් සැරේට. කිසිම පෘථග්ජනයක් හිතන්නේ නැහැ මේ කෙලෙස් මේ ක්‍රමයෙන් අයින් කියලා. යාට ඕනක තියෙන කුට්ටිය පිටින් අයින් කරන්න. එතකොට කෙලෙස් දිනනවා. අපිට කරලා තියෙන ඉස්සෙල්ලා මේ බල මිදින්න ඕනේ. තාහකලික තල්ල අන්තර කරලා පුරුදු වෙන්න ඕනේ. ඊට පස්සේ තමයි දැන් වතුර ටැප්පයක් බටයක් කැඩිච්ච ගමන් ඒ වෙලාවේ අතින් මිරිකලා හරි රබර් පටියක් දාන හරි ඒක පොඩ්ඩකට ඉස්සලා නතර කරගන්න එපා. ඊට පස්සේ කියලා ටැප් එක වහන්න එපා. ටැප් එක වැහුවට පස්සේනේ රිපෙයාර් කරන්න පුළුවන්.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 නමුත් අපිත් අපේ සිස්ටම් එකත් ඒ වගේ තමයි. අන්තිම ටැංකියම ගියාට පස්සේ වැහෙනවා. පහුවෙන්ද බලනකොට කුටි වල වතුර නැහැ. ඉතින් එදාට එතන ගිහලා ගේට් වැල්ලා. ඊට අනිත් දවසේ අතනින් කැඩෙනවා. ඊට පස්සේ මුළු ටැංකියම ගිහදාසේ කට්ටි ඕන වලිග උඩ තියාන ආයෙ ගේට් වැල්ලා කරගෙන ඇවිදිනවා.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 එතෙන් එනකම් මම කිව්වේ නෑ මොකද මම දන්නවා තාම ලීක් එක තියෙනවා කියලා. පොරොප්ප ගැහුවට වැඩක් නැහැ. මම එතෙන් දෙනකම් වචන ප්‍රකාශ කරේ නෑ. අද මම ප්‍රකාශ කරනවා දෙවියන් සහිත මරුන් සහිත බඹුත් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දිව්‍ය ප්‍රජාව සහිත ලෝකයේ කියනවා මම දන්නවා.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 මොන- මොන ධර්මත් එකද? අනව කියන වචනේ ඇහින්නේ නැතික විතරයි මට තියෙන මොන ධර්මත් එක්ක සංසන්දනය කරන්න ඕනේ? ඒ කියන්නේ පරිඋත් ทาน කෙලෙස් එක්ක. ඉතින් ඒකම තමයි පරිඋත්තාන කෙලෙස් වශයෙන් පේනවා මේක විතික්‍රම කෙලෙස් වශයෙන් පේනවා අනුසය කෙලෙස් වශයෙන් කොහොම පේනවත් අන්නාමාන දිටි තමයි.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 මොක ඒක තමයි නේච කියලා කියන්නේ. ඒක තමයි ස්වභාවය. එතෙන්ට යනකම් අමාරුයි. ගියාට පස්සේ අපි නිකන් චිත්ත නියාමයට එකතු වෙනවා. ධම්ම නියාමයට එකතු වීමක් සිද්ධ වෙයි. ඒක ඉතින් බුදුහාමරන්ගේ තමයි සිද්ධ වෙන්නේ. අපිට තියෙන ආදර්ශය ගන්න එක විතරයි. අවසරයි ස්වාමීනි. මොනවා නොකරින්නේ? කිසිවක් නොකරන නම් ඉතින් මුතු වාඩි මම මෙතන නෙමෙයි. ඇයි ඉතලා ගිහි වෙන්න කරන තටමිල්ල පළවෙනිම කියපු වාච්‍ය ඉස්ලාම කියපු එක. ඒක අල්ලා ගන්න දනට නැටිල්ල. ගිහි අපට කියලා නේ පටන් ගත්තේ ප්‍රශ්නේ ආයෙ කොහොදලා ගන්න දෙයක් නැහැ. කවුද කීවේ කීයේ කියලා. ඒක ඔටුන දාගෙන අහනවා දැන් මම මොකද්ද කරන්නේ නිකන් හිටපම හරිද කියලා වාක්‍ය පටන් ගන්නකොටම කක්කා අපට කිව්වනා ඉවරනේ. ඉච්චරයි. අර අර දහන වචනෙම තේනවා හිත වැඩ කරන්නේ කොහෙද කියලා. මට විශ්‍රාමිකෙක් මම. සරුවපසාල වල විශ්‍රාමිකෙක් ඉන්නේ. මට ඉතින් ඔය මෙහෙන්නේ නැතුව මෙහෙන්න පාරේ ඉන්නවා. ඒක ඉතින් ලබුවා මම මෙතන ඉන්න පුළුවන්. පුළුවන් නම් කරලා බලන්න. පුළුවන් නම් ඒක කරලා බලන්න. නෑ 6ක් අතන 24ක් තියෙනවා. කරන දේ කරගෙන ඉන්න එතකොට අඩු ගානේ පරිසර දූෂණේ නැති වෙනවා. ශබ්ද දූෂණයක් නෑ. දැන් කීතුලින් අපි අපි කියමු ගාවනාවක් ආනා මෙතින් දෙකක් හෝ සංසාරයෙන් දෙනා කියලා කොහොමද කියන්නේ තමයි ආනාපාන භාවනාව වීර්යය වශයෙන් තියාගෙන මම භාවනාව කරගෙන ඉන්නවා ඒ අතරදී ඔබ වහන්සේගේම සීගීත ඇති මටත් අහනවා. ඒනකොට මම මේ යන ගමන තනියෙන් මම හිතනවා අවුරුද්දක් කරලා මම මේක කරනවා. ඔයවත් යන්නේ නැහැ. ඔයවත් නැතුව මම ගෙදර ඉඳලා අවුරුද්දක් කරලා යන්නම දතක් ගලවන්න යන්නේ. හැප්පෙන්න යන්නේ. ඕන දතක් ගලවන්න යන්නේ. වෙන ගොඩක් කරනවා. මලගෙන ගොඩක් කරනවා. අවුරුද්දක් මෙතන ඉන්නවා. කරනවා කියන්නේ. ඒ අතරදී මම මේ ඒ අර ගම අධිකුසලයක් කියලා අරගෙන මම මෙතන ඉන්නේ කියන එකෙන් මම ඊට පස්සේ වැරදි මාර්ගයටයි කියන එක. බල ඒක කරන්නේ නැතුව කරන්න මේ කියන්න බෑ. නමුත් මේ දේ කරන්න බාධාවක් නැහැනේ. මේ පරිශ්‍රණය කරන්න පුළුවන්. මම gedare ඉන්නවා කියන්න එපා. මම මෙතන ඉන්නවා කියන්නේ. gedare ඉන්නවා, පන්තලේ ඉන්නවා. ඒ කියන්නේ ඔයා ඇඳලා. ගීයක් කියලා ගන්නත් එපා මම.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 එහෙලි කරන්න ඕන. ඒකෝත් තමයි අපි වෙන කෙනෙකුට විවේචනය කරන්න පුළුවන් වෙන්නේ. නමුත් හෙලි කරනකොටම අහුවෙලා ඉවරයි. හෙලි කරන්න හදන උත්සාහයත් මම දැන් මෙතන ඉඳිල්ලක් නෙවෙයි. ප්‍රයත්නයක් නේද? මොකද එහෙම නැතුව අපිට සංවේදනය කරන්න බෑනේ. ඉතින් අපි සංවේදනය කරනවා. ඒකයි කියන්නේ හාමුදුරුවෝ හතර දෙනෙක් එකතු වෙලා තුන් දෙනෙක් එකතු වෙලා. හතරක්ද මට වුණා. අදිෂ්ඨාන කරගත්තලු කතා නොකර ඉන්න. සෙන් පන්සලකට. ඉතින් දැන් කෙනෙක්ව කතා කරන්නේ නැතුව හැන්දෑ වේගන එනකොට පහන තෙල්ලිවර වේගන යනවලු. ඉතින් ගීට මෙට්ටේ නෑ. ඉනි පෙට්ටියක් නැහැ. එක හමුදු කෙනෙකුට මේකමයි කල්පනා කරන්නේ. ඒකට කැපකාරයෙක් ළඟ යලු තෙල් ටිකක් දාන්න. ඒ කියන්නේ ඉනි පෙට්ටි නැහැනේ. අනිකාරුක අන්න කතා කරා. ඊගානුක තමයි අර ගේපුව පෙන්නාට ගිහලා තමසිට අහුණා කිව්වා. හතරෙනේ කරා ගලු මම විතරයි කතා කර කිව්වා. එතකොට අහුවේ. හතර දෙනාම කොටු. එකෙකුටවත් බෑ දැන් ඌ අහු වුණා අහුවෙල අහුනේ කතා කරන්න.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 <laughs> ස්වාමයාද කොරියාන්දරෝ මට කිව්ව මේ ආනේ කියලා සන්නාඥයෙන් ලැබිච්ච ලිඛිත ප්‍රශ්නයක් පෙරවසරණයි ගෞරවනීය ගෞරවනීය ස්වාමීන් වහන්සේ අවිදීමේ අපහසුතාවයක් ඇති නිසා පුතේ වාඩි වී භාවනා කරමි. වාඩි වූ පසු මම දැන් මෙතන කියා සිතා ඇඟ කෙරේ සිත යොමු කර කළ විට පතුල් දෙකේ දැවිලි ගතියක් දැනේ. ඒ තද ගතියක් දැනේ. ශරීරයේ ඇතුලේ තනින් තන පොඩි වීම ඇතිවී නැති වී යයි. නාසය ළඟ තද වීම දැනේ. පපුවේ ලොකු ප්‍රදේශයක් ප්‍රදේශයට තද ගතිය දැනේ. ඊළඟට නාසය ළඟ තද ගතිය දැනේ. සමහර දිනවල හිත මුදුන තදවන ගතිය දැනේ. නාසය ළඟ තද ගතිය දැනේ.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 මගේ ප්‍රශ්නේ රචනයේ මුල් හරිදී ලියලා තියෙනවා කකුලේ දැවිල්ල, නාසයේ හැපෙන ගතිය, ඔළුවේ තද ගතිය ආදී ඇඟේ දැවිලි තැවිලි සතිය ප්‍රතිඵලයක්ද නැත්නම් සතියට බාධාවත්ද කියලා. පරිසම් මේ පරිසම් මාර්ගය පොත කියන්නේ. එන්නේ Jouna Tegesh. අවිනාස සත්‍ය ඒක පුරා කාලෙක හැමදාම වගේ වෙන දෙයක් ඒකෙන් කරදරයක් නම් නැහැ මම හිතන්නේ ඒක සතිය ප්‍රතිඵලයක් වශයෙන් කියන සංහංශ. ඒකට වෛර කරනවා කියලා තේරෙනවද දැන්? ඒක එකම දේ කරකෙන්නේ එකතන ඉන්නේ කියලා මේ මේ සතිය ප්‍රතිඵලයට තමන් වෛර කරන බව තමන්ට තේරෙනවද? ඔබ වහන්සේ කියපු නිසා දැන් නම් තේරෙනවා. නෑ ඇති අන්න. එනවාද? එතකොට අපි අපි මේ හදාගත්ත දරුවා අපේම සතියෙන් ඇති කරලා දෙන දරුවා ඒ හැම හැම දෙයකින්ම පේන්නේ දරතය දැවිලි තැවිලි එහෙම නැත්නම් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගේ වචනෙන් කියනවනම් පීලනට්ටෝ සන්තාපන පෙළන ගතිය සන්තා වෙනවත් මේක සතිය ආනිසංශයක් වෙලා තිබියදී නැත්තම් දැනගෙන තියේදී මම හැමදාම එක තැන කරකැවෙනවා කියන සාපේ මිසක් ඔතන මොනම බාධාවක්වත් නැහැ.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 මොකද්ද තේරුම් ගත්තේ කියලා? මම මට තේරුම් තේරුනේ හැටි කියන්නේ දැන් දැන් මම මගේ නුරුස්නාකමක් තියෙන නිසා මම මේ ප්‍රශ්නේ ලිංග ස්වාමීන් වහන්සේ. ඔව් ඔව්. දැන් මටත් තේරෙනවා ටික ටික. මේ මේ කවුද කතා කරන්නේ මේ චන්ද්‍රද? ආයිති මට ගඳෙන් කීයක. තොපි තොපි ගෑනුන්ගේ වැඩේම ඔච්චර තමයි. ලස්සනට වැඩේ කරන වැඩේ කරලා ඉවරලා සැකේ. ළඟ ඉන්න මිනිහට ඇඟ කිලි පොළනවා මෙච්චර උදාාර කටයුත්තක් කරන ගමන් වසුරු වෙලා ගන්න හැටි. මේ කරන වැඩේ ගැන සැකේ. ඉතින් ඒකට මං වගේ කෙනෙක් ඉඳලා කන රත් වෙන්න ගහන්න ඕනේ. නැත්තම් හරියන්නේ නැහැ. මේ පොඩි දෙයක් අල්ලගෙන 100ට 100ක්ම නැති වෙන්න උත්සාහ කරනවා මේ Taman සතියේ දරුවෙක් හම්බෙලා ඉන්නේ ඒ දරුවාගේ බෙල්ල මිරි කන්න හදන්නේ මොකටද ඒකට නැගිටලා යන්න දෙන්න එතකොට ඔන්න ජවනිකා මාරු වෙන තැනට එයි එතකොට අනිත්‍යයට ඉඩ තියන කිසි බාධාවක් ඕකේ වෙන්න දෙයක් නැහැ හරිද එහෙමයි සාරණහස ප්‍රශ්නේ ඇහුවේ නැත්තම් හොඳයි කියලා හිතේ නැතිනේ නෑ නෑ ස්වාමීන් වහන්සේ අහම ඒක හොඳයි දා කලින් අහන්න බයයි ඉතිය මම මේ මම මෙල්බන් ආවත් අහන්නේ අහන්නේ නැත්තේ මොකද මම අර එතනම පිටියේ තියලා කපනවනේ හතරට ඉතින් එහෙම නැතුව කරන්න බෑ ඉතින් අපි ආලුනේ ඕකට තමයි ඒ නිසා ගණන් ගන්න එපා මගේ කට ටික සැරයි ඒ වුණාට මේ උත්තරේ හරියනවා කවුරුත් ඒක පිළිගන්න කැමතියි ඒක නිසා අපි ඔහොම කරගෙන යනවා එහෙමයි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 සතියේ තියෙන ප්‍රධාන බාධා තමයි කල්පනාව. මම සතිය කියන්නේ කල්පනාව කියලා තියතා ගත්තට පස්සේ හරි අමාරුයි විස්තර කර දෙන්න. ඉතින් සතිය කියන එක ආයශරයක් නිර්වචනය කරන්න බලන්න. සතිය කියන්නේ ඒක ආරමුණක ඒ තමයි සමාධිය කියන්නේ. කර්මවල හිත පිටවගෙන සමාධිය කියනවා. ඒ කියන්නේ මේ සතිය කියන එක දන්නේ නැතිකම තියෙනවා. ඒ නිසා හොඳට සතිය වඩ නැටි ඉගෙන ගන්න. සතිය වඩ ඉගෙන ගත්ත ගමන් ඔය කියන මේ සතිය සමාධිය සතියේ කියලා උන්දරගත වැරදි දේවල් නැති වෙනවා. ඒ වගේම තමයි ඒකේ තියෙන කරගෙන යන තියෙන අපහසුකම තමයි සතිය කියන එක නිවන් දකින්නක රහත් වෙනකම්ම වෙනස් වෙන මාතෘකාවක්.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 එහෙමයි. ආ ඒ නයිටි දන්නවනේ වලිග පාගගෙන ඉන්නේ කියලා. අර්ග චින්තාමේ පැත්තට අදිනවා සතිය ප්‍රායෝගිකයි. සතිය ප්‍රත්‍යක්ෂයි. ඉතින් බුදුහාම කියනවා ප්‍රත්‍යක්ෂය අරගෙන යන් චින්තාමේ සිද්ධ වෙයි. හැබැයි ඒකට ඉස්සර වෙන්න දෙන්න බෑ. ඒකට උඩගිඩි දෙන්න එපා. ඒකට ඉනිමම් බඳින්න එපා.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 අහිංසක වෙමු. ඒක ලියවලා ප්‍රත්‍යක්ෂයේ මුල් කරගෙන යන්න ගත්තාම බෑ. පටලවෙන්න තින්නිට ගොඩාක් අඩුයි. භාවනා කරන කෙනෙක් තාත්තා ගැටෙන්නේ නැහැ කියන කරන කෙනෙක් විදිහට කියලා භාවනා කරගෙන ඉන්නකොට දරුවා අර සාමාන්‍යයෙන් ගැට පිටියට අහලා ඒ ඔය මුරපත්නේ කායිය බලලා ඉන්න ඒ මොනසේ මොදුරට මේ කතාවෙන් පයින්. ඉතින් එතකොට අර දෙන්නම චෝදනා කරනවා. ඉතින් මට ඒක මොලේ මම කියන්නේ ඒක අපි දෙන්නම කරන කරන කොහොම භාවනාවද? කොහොමද කොහෙවත් නෑ කොහොමද බලන්න කොහොමද බලන්න කොහොමද ඒගොල්ලෝ දන්නේ නැහැ මේක. මගේ මම කරපු එක නෙවෙයි කියලා. පොතම ඒ අර පොත කියලා බලලා ඒ පටන් ගත්තේ. මගේ කිසිම මේ නෙවෙයි. ඊට පස්සේ විතරලා ගියා. ඊළඟ ඒකම කරනවා. ඊට පස්සේ දැන් කොහොම හරි මම ඊට පස්සේ සම්මන්‍ය දැරිය මොකද මට මූල වෙන්න බැරුණා මේ අන්තිම මේ තාත්තේ විරුද්ධ වෙනවා මගේ උත්තර දෙන්න මට එහෙම ලොකු ගන්නවකුත් නැහැ ඉතින් ඒකට අන්න එහෙම වෙලා වුණේ ඇත්තටම මේ උදේට මට තේරෙනවා මෙයා අර දෙන්නව කොහොමද වෙන කපාගෙන පැහැදිලි කියන්නේ කියලා ළඟයක් තියෙනවා මට මේක හොඳට තේරෙනවා මට මේ අම්මලා තේරුම් කරලා දුන්නේ ඉතින් මේ ගැටම ගන්න හරියට තියෙනවා මේ යන අනපාන හැටි මෙහෙමත් මම දැකලා තියෙනවා මේ නිකන් මම ඒක නිහන්නේ.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 සම්නි ක්‍රමේ ප්‍රශ්නේ sannivedana ප්‍රශ්නයක්. පැත්තකලා ඉන්න බෑන කතා නොකර නිවනක් ඕනේ නැහැ. අපි මේ හදාගෙන තියෙන සියලු ප්‍රශ්න. මේ අපිට හම්බෙලා තියෙන අතිරේක දෙයක් තමයි කතා කරන්න තමයි hina වෙන්න පුළුවන්කම. මේ දෙකෙන් තමයි මේ ඔක්කොම ප්‍රශ්න ඇති කරගන්නේ.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 තනියම හිටියානම් මොක මොනම දෙයක්වත් නැහැ. මේ මොනම ප්‍රශ්නයක්වත් නැහැ. නමුත් අපිට වෙලා තියෙනවා එහෙම බෑ. අපිට වෙලා තියෙනවා මේ මේ එක එකනට කියාපාන. කියා බානවා කියලා මං කිව්වට කියාපාන දාසකින් නෙවෙයි වෙන්නේ නැති අනවැත්තේ නම්. අහිංසකව. නමුත් වෙන්නේ කියාපාන. එනිසා මුනි කියලා නමක් තියෙන බුදුහාමුදුරන්ගේ මියුට් කතා කරන්නේ. කතා කරන්නේ නැති කපුදු. පිස්සත් ඒ වගේ. ඌත් කතා කරන්නේ වැත්තකටලා ඉන්නවා ඒත් බුදු. අනිත් පිස්සු කරලා අර මූට පිස්සු. ඌ කතා කරන්නේ ඉතින් ප්‍රශ්නයක් නැහැ. ඉතින් අපි ඌට පිස්සුවක් දෙනවා.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 පුළුවන් තරම් බේරණ එකයි තියෙන්නේ. ඒක තමයි අපේ තියෙන අකුසලයි. අපි තේරුම් අරගන්න ඕනේ පුරුදු කරගන්න ගියාට ළමයෙකුට කතා කරන්නේ නැත්නම් අපි කොච්චර මේ සිත් කවි කියවන දන්නේ බබා කතා කරන්නේ කියලා. ඉතින් කතා කරන්න පටන් ගත්තට පස්සේ කියනවා දැන් මේක නතර කරන්න බෑ කියලා. මට මම දන්නොත් කීප දෙනෙක් දෙමාපියෝ ඉන්න දරුවා කතා කරන්නේ. පුදුමාකාර විදිහට ළමයා සාමාන්‍ය කන බොන සෙල්ලම් කරන ඔක්කොම කරනවා. කතා කරන්නේ නැහැ. ඉතින් දෙමාපියෝ දන්නේ නැහැ. දැන් මගේ ලෙඩක්ද කියලා. දැන් කතා කරන්න පටන් ගත්තට පස්සේ ඊට පස්සේ කියනවා මොන විදියව නැත කරන්නේ.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 ඒක තියානවා ටිකක් දුර. ඊට පස්සේ දැනන ඔන්න දැන් පැන්නා. මල පැන්නා. එහෙනම් ඉතින් බේ කියලා. හරි දැන් අපි වෙලාවට කිට්ටු කරලා තියෙන්නේ. ඒ නිසා අපි සම්මන්ත්‍රණය. ඔව්. සොයනද මෙහි සෙනසුරාදා ඉරිදා සඳුදා මෙහි දවස් තුනක් මේ අපි ඊස්ටර් හොලිඩේ එකට තින් සමාදන් වෙනවා මෙහි මේ කියන්නේ භාවනා ප්‍රෝග්‍රෑම් එක යනවා මෙහි. ඒ කියන්නේ අදද මේ මේ මේ සෙනසුරාදාද? නෑ නෑ මේ සෙනසුරාදා ලබන සෙනසුරාදා. ඔව්. සිරිසුරාදා ඉරිද සඳ දවස් වෙනවා අපි මෙහෙ කරනවා. ඉතින් සවන්නාන්ති ලබන සිරිසුරාදා සම්බන්ධ වෙනවද? මට දැනට ඒක මයි ළඟ නෑ මේ මේ කාලසටහන මම මේ තා පොඩ්ඩකින් චිත්‍රට එවන්නද ඊමේල් එක. ඒ මම සම්මත අනිත් එක ඉතුරු දවස් ටිකුත් එක දවසක් හරි අඳුම ගානේ අපිට සම්බන්ධ වෙන්න පුළුවන් නම් මේ වගේ වෙලාවට හරි ඔරේ තියෙන ප්‍රෝග්‍රෑම් එකට හරි දැන් අපිට බලන්න ඕනේ පල්ලයට හම්බෙලා තියෙනවා 4G අපි එක දවසක් ප්‍රෝග්‍රෑම් එකක් කරා තිලිනත් එක්ක මේ යුරෝප් එක යුරෝප් කන්ට්‍රීස් එක මම පැය භාගයක් කතා කරා මේව එකක්. මේ මොකද්ද මේ ස්කයිප් එකක්. ඉතින් එහෙම කරන්න වෙනවා හැබැයි චිත්තාරි කවුරු හරි හරියට ඇලර්ට් එකේ ඉන්න ඕනේ මට කොමියුනිකේට් කරගන්න. මට පුළුවන් වෙච්ච ලාක මම සම්බන්ධ වෙනවා. ඉතින් ඒක නිසා මේ මම ඊමේල් එකක් කරනවා මොකද ඇත්තටම මේ ඉස්සරහ ප්ලෑන් එක හිතා ගන්න බැරුව ඉන්නේ මේ තරම්ම පැයෙන් පැයට ෂෙඩියුල් වෙලා. ඉතින් ඒ නිසා මේ දැන් අද 20යි අද 19යි ඊට පස්සේ තියෙන 26. ආ ඕකේ නෑනේ. තියෙනවා කියලා බලන්න විශේෂ නැහැ. ඕකේ දාලා නැහැ. ඒක ඇතුලේ තියෙනවා. මට මම පොඩ්ඩක් ඇතුලට යන්නකොට මම චිත්‍ර ලියලා වෙනවා. එතකොට මම ලියන වෙන එකට චිත්‍ර මට රෙස්පොන්ඩ් කරන්න. මේක ලියවිලා නැහැ මේ මාච් 26 24 25 26. එතකොට මම ඔයාට මේ කියලවන්නම් මේ මොකද්ද වැඩපිළිවෙල තියෙන්නේ කියලා. ඊට පස්සේ දෙවෙනි එක තමයි අපේ 4G වලින් දාලා අපට වෙලාවක් වෙන් කරගන්න එක. මේ වෙන් කරගන්න එක ඒක දෙවෙනි කතාව එතකොට මේ පෙට්ටි ඇවිල්ලාලු 18 වෙනිදා ඊයේ ඇවිල්ලා තියෙනවා අද ක්ලියර් කරන්න වෙන්නේ සඳුදා කියලා කිව්වා. එතනින් ගියාම මම මේ මෙල්බන් වලට කියන්න තියෙන මම බද්දට බැන්න අපේ මේ මේ සතිපාසල වැඩ පිළිවෙලට කික් එකක් දෙන්නේ නැහැ කියලා. පස්සේ දැන් අශෝක ඇවිල්ලා තිනවා මට ෆයිනල් ප්ලෑන් එක. දයදාවන්සත් කතා කරලා තිනවා හිරන්තත් එකතු වෙලා තිනවා. ඒගොල්ලෝ දැන් ලෑන්ඩ් ක්ලියරින් වැඩ කරගනි. කරගත්තට පස්සේ ඔය දන්නවනේ ඉස්සර ටික ඊට පස්සේ මට ඕනලා තියෙන මේන් බිල්ඩින් එක විතරක් හදන්න. එතකොට අපි මේ සතිපාසලේ ලංකාවේ වැඩ පිළිවෙලේ පාසල් 17ක් දැනට රෙජිස්ටර් වෙලා තියෙනවා. ළඟදී මේක 57 47ක් දක්වා වැඩෙනවා. අපි අප්‍රේල් 20 වෙනිදා පටන් අර ගන්නවා මම ලිව්වා පොතක් සති 3කට දවස් සඳංගාරුවාද බදාද ප්‍රාස්පන්ද රචන පහයි දෙවෙනි සඳංගාරුවාද බදාද තුන්වෙනි අඟාරුවාද බදාද ඒ විදිහට රචනා 15ක් ලියලා සිංහල ඉංග්‍රීසි දෙමළ හදලා තියෙනවා. අපි ඒක අර ඉස්කෝලත් එක්ක කටයුතු කරගෙන යනවා. ඔය සෙකන්ඩ් ස්ටේජ් එක තමයි ඔය සති කැම්ප් හදන එක. ඒකේ කරගෙන යනවා. එතකොට අයිරින්ගේ යාළුවෙක් ද නෑදෑයෙක්ද මන්ද රංජිත් මට ඇවිල්ලා කිව්වා මාතරින් එකක් හදන්න බලාපොරොත්තු වෙනවා. එහෙමයි. උතුර කොවිද හඳුරු ඉන්නව නේද? එහෙමයි බහඳුරනේ. ඒ මොකද කියන්නේ ඉඩමක් හොයලා දෙනවද? මේ මම දෙසින්දරකට කියලා තියෙන තාම උත්තරයක් ආවේ නෑ ලොකු හඳුරනේ. ආවොත් අයිඩෙන්ටි කියන්න. එතකොට ඌලගේ සල්ලි තියෙනවා. ඉඩමක් තමයි ඕන කරන්නේ. හැබැයි තන බලා ගන්න ඕන හොඳ තැනක්. එතකොට දැන් කොවිද හඳුරු තමයි කර දීලා තියෙන්නේ නාවුටුනි සෝංශට මේ සම්බන්ධ ගන්න නැතිලු ඉතින් ඔය පොඩි උන් දන්න ලොකු උන්ට වැඩි. එතකොට මේ එතකොට මෙහෙමවත් කතා කරන්න වෙන්නේ මට. වැඩ ගොඩක් තියෙනවා. කමුත් ඕගොල්ලෝ කැමති නම් මම පයින්නවා වතුරට. ඒක අපි මේ දැන් හෙට හෙට ඩිස්කෂන් එක තියෙනවා අපේ කලාප අධ්‍යක්ෂකතුමියත් එක්ක. ඒ එයාගේ දුවත් භාවනා කරන නිසා එයා බොහොම සහයෝගයක් දෙනවා. ඒ වගේම කොට්ටාස අධ්‍යක්ෂකත් බලපෑම් කරලා තියෙනවා හැම ඉස්කෝලයක්ම මේ දොම්පේ දිස්ත්‍රික්කේ රෙජිස්ටර් වෙන්න කියලා. ඉතින් මම සම්බන්ධ වෙන්නේ මම කරන්නේ අර පොත දෙන එක විතරයි. කොහොම හරි ලොකු උනන්දුවක් තියෙනවා ජාතික මට්ටමට ගන්න. ඉතින් ඒකේ අතරමැද අවස්ථාව තමයි ඔය මේ සති මේ කැම්ප් එකක් හදාගන්න එක. ඉතින් ඒ නිසා මෙල්බන් නගරේ උපරිම සහයෝගය ඕනේ. අතරම ලැබිලා තියෙනවා. තවත් මට ඕන කියලා අඬා හො ගන්න එකයි මේ කරන්නේ. ඒක චිත්‍රට මේ මේ පර්ත් වල කනෙක්ෂන් යන්නේ නැද්ද? රමණිලා එහෙම හරි පසට ඇද ඇදයි දුවන්නේ. පොතක් අපි මේ ශීලයට විලවනට ගිහුව පොඩක් කුණප්පු කරලා ගන්න කියලා. ශීලරත් කනෙක්ෂන් නැහැ නේද පර්ත් වල? අයි රමණිලා මම නැහැ නෑ පොඩ මතක් කරහන්. ඒ කියන්නේ මේ මම බර අදින වෙලාවේදී ඒ කට්ටිය අවුස අවුසයි ඉඳ ගියොත් එමේ මයි නරක වචන පිට වෙනවා. දැන් මම මේ ලේවකටයි ඔහුන්ටයි පොඩ්ඩක් කතා කරන්න යනවා. රෝහන් මෙයා හොඳයි මේ කවුද රෝහිත නෙවෙයි කේව රේවකයි අනිත් එක මොකද මේ මේ රෝහන් රෝහන් රෝහන් ඔව් ඒත් ඇවිල්ලා ගියා ඒගොල්ල නැතුව තරුණ පිරිසට දෙන්න ඕන කියන එකයි අදහස තියෙන්නේ ඒකයි මේ මේ රමණි කරන්නේ ඉතින් අදත් මීටින් එකක් තියෙනවලු මම ඒගොල්ලන්ට පුළුවන් තරම් ඉන්ෆෝමේෂන් දුන්නා ඉතින් ඒගොල්ලන්ගෙන් මම ඉල්ලනවා මේ සපෝට් එක ඕනේ මේකට. මොකද මේ මට කීප දෙනෙක් එක එක පැති වලින් එක එක ආගම් වලින් සම්බන්ධ වෙච්ච තරමට මේක බලවත්. දැන් අපිට මෙතරිස් ස්කූල්ස් දෙකක් දෙමළ ඉස්කෝලයක් සම්බන්ධ වෙලා තියෙනවා. ඒ නිසා ওই කට්ටිය පොඩ්ඩක් ඒ පැත්තෙන් තල්ලුවක් දෙන්න. මොකද පිටරට කිව්වම අපේ මිනිස්සු ගණන් ගන්නවනේ අප්පා. ඒකනේ කරුමේ. මෙල්බන් කිව්වහම පර්ත් කිව්වහම ඔය මේ ඊරියගම පේරාදීනි කිව්වාගේම නෙවෙයි. ඉතින් ඒක මම පාවිච්චි කරන්න යන්නේ. හරි. අපි එනම් සමු ගන්නවා. ඔබවතර මේ මාතර කටවතර මාතර ටවුන් එක කිට්ටුව ඉඳන්නේ. ඒ ගණ්ඩත් එපා. අපෝ අපිට ඕනේ කැලේ. අපිට ඕනේ අපිට ඕනේ මාතර දිස්ත්‍රික්කයේ පුළුවන් තරම් ඈත පළාතක, ඒ කියන්නේ කෝවිදලයේ ගෙවල් වලට ඈත තැනක. අපි මාතර නෙවෙයි නේද? දොම්පෙට ඈත වෙන්න ඕනේ කියලා. දොම්පෙට යන පාර කියලා දෙන්නම් මං. අය කොහේ ඔය ඉඩමක් හොයලා තියන්කො දෙනකොට ඔයා ඔය දීපු ගමන් ඔක්කොගෙම චෙක් වෙනවා ඒක. ඒ කට්ටිය චෙක් කරනවා තියෙන්නේ ස්ථාන දෙක තුනක් අල්ලලා දෙන එකයි අපිට. එතකොට හරිනවා. මේ මට ආරංචි දැන් ඇවිල්ලා භාවනා කරනවා ඉඳ ගන්නවා අනම්මනම් කියලා අනා ගන්න නැතුව ඉස්සරහට යන් අනාගාමි වෙන්න නම් ඈ <laughs> එහෙමයි එහෙමයි එහෙමයි එහෙනම් අපි නතර වෙනවා තෙරුවන් සරණයි පෙරවන් සරණයි අවසරයි. පෙරවන් සරණයි, පෙරවන් සරණයි. හොඳයි අපි. අවසරයි මේ මාතර ඒකරේජ් එක කොච්චරක් වුණා? අපිට අපිට ඕනේ අක්කර පහක්වත් වටේට ක්‍රොස් බෙල්ට් එක. එක එක ප්ලොට් එකක්. ඔව් oh, ජයසස්. නැත්තම් බෑ. එක ප්ලොට් එකක් අක්කර පහක් විතර. ඒ කියන්නේ වටේ මේ කියන්නේ මාතර සබර්බ් නේ. මාතර අධ්‍යාපන දිස්ත්‍රික්කේ කොහේ හරි. අනිමේ ඔය කක්ක කරන්න බෑ හදන්නේ කොළඹින් ආවොත් කවුරු හරි අන්නනවා නෑ එපා. නෑ මට දන්නේ මට අපිට හම්බෙලා තියෙන අක්කර 12ක ඉදමක් ඉමදුවේ. ඒකේ අටහමාරක් ක්ලියර් කරා අපි දැන්. ඒක ප්‍රොජෙක්ට් තුනක් යනවා. ඔය සතිපාසලත් යනවා, මොනාස්ටික්කුත් යනවා, භාවනා මධ්‍යස්ථානිකුත් යනවා. ඒක අපි අක්කර 12ක් තියෙනවා අපිට දැනගන්න පුළුවන්. ඒකේ ඕන දෙයක් කරත හැකි දැන්. දැන් ඒකේ දීලා තියෙන ඉඩම් මම ඒගොල්ලන් කිව්වා කොච්චර ඕනද කියලා. මේ ඩිසයින් කරන එක දැන් ඇඳගෙන ඉවරයි. ඊට පස්සේ ඒකම තමයි අපි ෆීචර්ස් ටික දාන්න හදන්නේ හැමතැනම. හැබැයි විලා තියෙන්නේ වටේ පොඩක් බෙල්ට් එකක් ඕනේ අපිට. ඉස්කෝල ළමයි ඇවිල්ලා ඉන්න ඕනේ ඒකට ෆොරෙස්ට් ඇට්මොස්ෆියර් එක ඕනේ. සාර ඒකට එතන ඒක සෙන්ටර් කරන් ඒකට යෝනේ ඉතින් වෙන තැන් වල දන්නේ නැහැ නේද? බෑ බෑ බෑ. නිමදුව නෙවෙයි මාතරින් එකක් ඕනේ ගාල්ල හම්බෙලා තියෙනවා නිමදුව කියන්නේ මාතරනේ නෑ නේ ගාල්ල ඊගාව එක්සිට් එක ගාල්ල ඊගාව එක්සිට් එක හැම දිස්ත්‍රික්කෙම ඉඩමක් ඕනේ අධ්‍යාපන හැම දිස්ත්‍රික්කෙම ඉඩමක් ඕන. මාතර දිස්ත්‍රික්කේ නෑ. ඔය දැන් තියෙනක අපි ගාල්ලට දාලා තියෙන්නේ. සර් මාතර සබර්බ් එකේ මිනිමම්ම 5 ඕන නේ. මම උන්න අරයාගේ අහලා බලන්නම් ඔය ඩිසයින් කරපු එකනාගේ කොච්චර දෝනේ කියලා. මිනිමම් බලනවා නම් මැක්සිමම් නම් ඉතින් කමන්නේ ඕනතන අඩුම ප්‍රමාණය කොච්චරද කියලා. ඉඩම හදා ගන්න, ගේ හදා ගන්න නම් අක්‍රයක් ඇති. දැන් ඈ වැඩිත් එක්ක අක්‍රයක්. විශාල ප්‍රමාණයක්. නෑ ඒ කියන්නේ ගේම් වලට හවුස් එකක් ඕනේ. මිටේෂන් හෝල් එකක් ඕනේ, කිචන් එක ඕනේ, රෙසිඩන්ස් ඕනේ, සවසක් ඕනේ. සක් ඔව් පාකින් ඕනේ. ඒක කොහොමද අක්කරෙක් දාන්න පුළුවන්? හරි. ඊට පස්සේ ඒක වටේට අපිට අයිසොලේට් වෙන්න බෑ සාමාන්‍යයෙන්. ගමක කැලේකට ගියා කියන එක පොඩි එකට. ගමක වගේ නම් හොඳයි. ඒකයි තමයි. තවමක බෑ. ඒ නිසා දැන් ඕක ගිය ගමන් දැන් උගේ කඩුවෙල එනවා කම්බිලා තන ඒ හාමුදුරු දෙන්නේ. හාමුදුරු කියනවා අතත් තියන්න එපා මගේ වැයිකේ. මේක ඒකට තිය හාමුදුරු තරහ කරගන්න බැරි නිසා නැත්තම් ඊටම හම්බෙලා තියෙනවා. ෂෝක් තන ගඟයි. අංග කියනවා එන්ඩිපා සයන්ස් ආපු ගමන් මට මාස ගණනක් ඩයබටිස් නැගිනවා. මට කරපු දේ මේ මේ මේ කට්ටිය ඇවිල්ලා මේ මහ මෙවුනාවෙන් කරපු දේ. මයි බයි කම පන්සල් දෙකට බෙදනවා මම විනාශ වෙනවා. ඉතින් මං ගිල සාකච්ඡා කරලා දෙසරයක්. ආමුදුරු ඇත්තම කියනවා. ඕක කෙරුවාම සාර්ථක වෙනවනේ ආමුදුරුනේ. මං කාටද බණ කියන්නේ අහනවා ඊට පස්සේ. <laughs> කොහොත් ඇත්ත හිවර සාර්ථක වෙනවා. අය දෙකක් නෑ. ඒක එකක්. ඔබ වහන්සේ මේකෙත් නායකත්වයේ ගන්න. වෙන වැඩක් නෙවෙයි ආමතුනේ ඕක. කවුද? ඉතින් මං කව මං බෑ ගිහි සමිතියකට දීලා කරලා දෙන්න කියලා. ඉතින් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ දන්නවනේ මටනේ තට්ටු කරන්න හදන්නේ. ඒක සුදුසු නම් ස්වාමීන් වහන්සේ මෙහෙම කරන්නේ ඒ ආමතුරු චියාපර්සන් කියලා ස්වාමීන් වහන්සේ ඇඩ්වයිසර් වෙනවා. ඉතින් හරියව කතා කරන්න බෑ යාමර මං කව ගිහිල්ලා නීතිඥෙක් දාලා ඔබ අන්තේ කන්ඩිෂන් ටික දෙන්න. අපි කරමු කියලා. යාමතු කියන්නේ ඒක නෙවෙයි වැඩේ වෙලා තියෙන මං අවුරුදු 20ක් මේ හදාගත්ත ගම තන්නේ කර වෙන පැත්තකට යනවා. මං දන්නවා මට වැඩිය හොඳ වැඩක් කරන්න කියලා. මං දන්නවා බුද්ධහම කියලා. මං දන්නවා ඔබ අන්තේ නරක දෙයක් නැහැ කියලා. ඒ වුණාට අහමුදුනේ මට තට්ටු වෙනවනේ. මං කියව ෂුවර් මම සාතික දෙන්න. නෑ නෑ කඩුවෙල මේ ඉහළ භූමියේ ගඟයි. මාතර නෙවෙයි මිනියෝ මේ කඩුවෙල කියන්නේ මේ කඩුව. ඒකේ එහා පැත්තමයි මෙයාගේ හදලා තියෙන්නේ මේ බැසිල් බැසිලි ගියක් තියෙනවා මාලිගාවක්. ගලේ ගඟේ එහා පැත්තේ. දැන් නයි ගන්න පුළුවන් නේද? අනේ ඒ වගේ තියනවා මරු. ඉතින් මේ ආම්ලෝන් කියලා කවුරුන් නිතර කතා කරන්නේ. කතා කරුවට පස්සේ ආම්ලෝ මෙලෙක් වෙනවා. ඉන්දියන් ටිකක් මෙලෙක් වෙලා තියෙනවා ආම්ලෝ. දන්නවද? ඉහළ භූමියේදී. මල්ලිකාරාමේ. අශෝකාරාමේද මල්ලිකාරාමේ. හොඳ හොඳ පන්සල හැබැයි. හැමෝම හොඳට කරගෙන යනවා. ඒ කියන්නේ කෙලිම ඕන දෙයක් කියනවා. යාමතු ගිය ගමන කතා කරලා කියනවා මට පේනවා ඔබ වහන්සේ දවස් දෙක තුනක් ආවේ එන පිරිසත් හොඳයි. හරි ෂෝ. මට සාංශ මං කියන්නේ මෙච්චරයි අලුතෙන් මේ මෙච්චර අමාරුවෙන් කරන කීකට අවුලක් ඇති කරන්න එපා. මං කිව්වා මගේ වැඩි වැඩි කරලා දෙන්න මට දෙන්න මං කරලා දෙන්නම් කිව්වා. මං කිව්වා ඉතින් කරන්නකෝ කියලා. මට ඉඩමුත් එපාලු මට ඔබ වහන්සේගේ ඉරිසියාවකුත් නැතිලු. දන්නේවත් දන්නවලු චුව රත ගහපුවම හරියනවා කියලා. මේක දෙකට කැඩෙනවා හාමුදුරනේ. පව් කියලා හිතන ඇත්තට නිකුණා. يعني අපේම බજાર එකේ කම්පැනි කෙනෙක්නේ. ඈ? ඔව් ඒ මිනිස්සු ඒ ඒ අම්මා මැරෙනවා කියලා උසාවි මේ ස්පිරිතාලේ ඉඩම ලිව්වේ. පහුවෙන් දෙදලා අම්මා දැන් ටෙනිස් ගහනවා. ඒ අම්මා හැමදාම එනවා පන්සලට. පොඩ්ඩක් කවුරු හරි දාලා හම්බුනට කියලා කියන්නේ මේ වැඩේ අපට ගන්න. අපි අපිට ආගමික මධ්‍යස්ථාන නෙවෙයි. මං කිව්වා එදා හම්බුනේ අපි කරන්න හදන මේ පොඩි ළමයින්ට මං දන්න ඔය මොන જાති කෙරුවත් වෙන්නේ මට කෙලවෙන එක. මම ඉස්කෝලේ ටීචර් කෙනෙක්ලු. මම කව හම්දුනේ මේක ඉස්සරහට යනකොට මුස්ලිම් මිනිස්සු එනවා කතෝ අනේ අහද පිස්සු කෙලියට කයින්ද මුළු මුස්ලිම් ඔෆ් මිනිස්සු විතරලු මට හොඳටම උදව් කරන්නේ. මම ටීචර් කෙනෙක් මම හොඳට දන්නවා කිව්වා. ඒ මිනිස්සු මට වඳින්නේ බෞද්ධය වගේ නෙවෙයි. ඒක මට ප්‍රශ්නයක් නෑ. ඔබ වහන්සේ ඕන දෙයක් කරගන්න. මහත් එක කතා කරලා කරන්න. ඉතින් මට ඕක කර කර ඉන්න වෙලාවක් නෑ. මම කෝ ඔබ වහන්සේගේ ටීම් එකක් දෙන්න අපේ ටීම් එක දාලා ලෝ එකෙන් දාලා කරමු. ඕක නෙවෙයි හාමුදුනේ මං කියන්නේ. මේ ගම දෙකට කරන්න එපා. දැන් ඔබ වහන්සේ මාව ගත්තොත් අරසාවත් හම්බෙන්නේ නෝගේ. එيشා යන් කියලා. ඊටම පූජා කරපු කට්ටිය කියනවා ඕම ඉන්නකෝ ආමතුරට ඕක එපා වෙයි දවසක කියලා. මටත් එහෙම බල බල ඉන්නත් බෑ. ඒ ආමතුරෝ කියනවා ඒ ආමතුරෝ කියන බයිලා වහන්නේ නැහැ නේ. ඊට පස්සේ දැන් භාවනා කරන්න යනවනේ. කවුද ඒ ආමතුරෝ? යටි අන්තර ගිහිල්ලා යටි අන්තර ඔක්කොම එකතු වෙලා කතා කරලා කිව්වා මේ වෙයිකිය ඇතුලේ NGO ප්‍රොජෙක්ට්ස් ගහන්න දෙන්න බෑ කියලා. කොළඹින් ඇවිල්ලා කට්ටියට ඉඩම් හදන්න දෙන්න බෑ. හොඳ වෙලාවට මේ වින්සන් පෙරගේ පුතා හිටියා අපිත් එක්ක. උගිල කතා කරලා කිව්වා මේ මීටිකල් හමුදුර මේ ඉන්නේ කියලා. ආහ්. ඒ තාමුදුනේ රැට ගෑනු පිරිමි එකතන ඉන්න එක. පන්සල් වල නෑනේ මේක. දැන් එහෙමනේ වෙන්න හදන්නේ. මොකද ඇවිල්ලා බලන්නේ කියලා මේ. පස්සේ ආහුතුරෝ ගෙන්නලා තොරතුරු කිව්වට පස්සේ ලියුමක් කියලා දුන්නා. ඊට පස්සේ මේ වයිකේ කිසිම කෙනෙක් ධම්මජීව හමුදාන කරදර කරන්න එපා. අපි බාරගත්තා. අපි ගියා. කියලා අපි පන්සල් පහටම ගියා. මේ චුටි මහත්තයයි වින්සන් පෙරගේ පුතයි මායි ඔක්කොම ඊට පස්සේ දැන් ඉවරයි. එහෙම නැතුව තැනකට ගිහිල්ලා වැඩ පටන් ගන්න බෑ. ඉතින් හොඳත් නැහැ නේ අත්‍තරම ඉතින්. කාගෑර තැනකට ගිහිල්ලා මං කව සාංශ මට මේවා ඕන කරන එකට නෙවෙයි මේ වැඩේ පටන් ගන්න දොළපිදේනේ වස්තු වස්තු පූජා දෙකක් දුන්නා. එතේ ඉන්න මල පෙරේතෝ එලවන්න. ඒත් හාමුදුරු එලවන්න වෙනම පූජාවල්. <laughs> ඔය ඕගොල්ලෝ හිතන විදිහට මේ අපිට මෙහෙම තැනක් හදලා දීපු ධම්මනිසන්ති හාමුදුරු කරලා තියෙන විප්ලවේ හිත ඔයගොල්ලෝ කාටවත් තේරෙන්නේ නැහැ. ඔයගොල්ලෝ හිතන්නේ මේ පිටිය හම්බුනාට පස්සේ අයියෝ ඕකත් දෙයක්ද කියලා. මේ මූකලානක් මේක මේ මැස්සෙකුට එන්න බැරුව තිබුණ තැනක් මේ අද අපි මෙච්චර සෙල්ලම් කරන්නේ. මොන සෙල්ලමක් කරලා තියනද කිසි කෙනෙක් එක්ක කොම්ප්‍රොමයිස් නැහැ. ගත්ත වණ කරගෙන ගිහිල්ලා තියෙන්නේ මොකද අපේ සංස්ථාවේ පණ්ඩිස්වාසී විද්ද නඩු දාන්න කියලා තියෙනවා. පිස්සු කිලිනවා කියලා. මේකේ භාවනා කරනකොට හතරපද ගාතාවක් උගන්වන්න දෙන්න එපයි කිව්වලු. දිනුනොත් මේක වන වෙනවයි කිව්වලු. එපා මොකක්වත් එපා භාවනා කරන්න කියලා. පඬිසාරි කියලා දෙනවා ඉතලා පණ පොත් කියලා එන්නේ එක නෑ මම නඩුවක් දානවා. උපාධියට නඩුවක් දානවා. වැරදි ඔය වැඩි වැරදි. මොනම දෙයක්වත් අහන්නේ. සාප කරන්න ගත්තාම උඩ බලන්නේ සාප කරන්නේ. මම දන්න දේ පේන්නේ නැත්තම් කර්මනේ හිටපියා. මම යන්නේ අඩි 33000 කුටි. උඹලා මේ ට්‍රැෆික් ජෑම් කතා කරනවා. මට ට්‍රැෆික් ජෑම් නෑ. මම යන්නේ 33000 කුටි එන්න එපා මයිත් එක්ක කතා කරන්නේ. ඉතින් ඒකට ඒ ඒ ඒ ඔලමලකම නැතුව ඒ හිට්ලර් ගතිය නැතුව කියන්න බෑ. ඔය අපි දන්න චරිචුරු කට්ටියකින් මේ බාධාව තියෙනවා. මේ බෞද්ධයන්ගේ. තම්බිගෙනේ කවදාකවත් අපිට මුකුත් කරන්නේ නැහැ. ඒ නිසා මේක මට පුදුමයි හිතෙනවා ධම්මනිසංඛ්‍ය අවුරුදු 67 මේකට ෆීලික්ස් ආයදාස් බණ්ඩාරනායක මහත්තයා දීලා තියෙන අක්කර 33 85ක් 100 දුන්නේ වෙනම බණ්ඩාරනායක මහත්තයාගේ රජයේ යටතේ ගියාට පස්සේ කිව්වලු ඉඩම් කොමසාරිස් නැහැ. වන සංරක්ෂණ ජෙනරාල් හයසින්ද කවුද එක්කන මහත්තයෝ දෙන්න විදියක් නැහැ. මහත්තයා මේ ගිලින් ඕඩර් එකක් කරගෙන අක්කර පහක් දෙන්නම් කිව්වා. මේසෙට ගහලා කියලා තමසේ දැනගන්නවා 500ක් කිලෝ එකට පහක් දීලා වල මම මෙතන ඉලවන්න පුළුවන් කියලා කිව්වා. මේසෙට ගහලා තමසේ කවුද තමසේ කියන්නේ ඉලින් කවුද කියන්නේ. කෑ ගන්න එපා කෑ ගන්න එපා මේ මේ පීලික්ස් හයිඩ් දාස් පණ්ඩාරනේ මහත්තයා එමෙතුමා කිව්වා. කතා කරලා ගිහලා ගිහලා මහත්තයා මේ පහක් කොයිද 500ක් වල පහක් දීලා හරියන්නේ නැහැ. අතම් සින 100ක් දෙනවා කිව්වා. අරමංසකලු මගේ ජීවිතේට මං අසං කළා නෑ මේ වගේ ලියුමකට කරුණාකර 100ක් අරගන්නේ කියලා. ඒක හරියන්නේ නෑ ওই 500ක් ඕනේ කියලා. ඊට පස්සේ 100න් පටන් ගන්නකොට මුළු ෆොරෙස්ට් ඩිපාර්ට්මන්ට් එකට මෙහි ඇවිල්ලා ඔෆිස් එකක් පිටුලා ඉතුරු අක්කරි 385 දුන්නලු අඩු ගානේ මහත්යගාව රැකෙයි කියලා. දැන් ඒක ඔක්කොම අපව ආණ්ඩුවට ගත්තා. අපිට අක්කර 20ටයි දැන් තියෙන්නේ. බලන්න මේ සෙල්ලම් කරනකොට කවුරුත් එක්ක මේ හුරතල් කර කර ආචාර ධර්ම කරන්න බෑ. හාමුදුරුවෝමයි ප්‍රශ්නේ. ගිහියන් නම් මොකුත් නැ දෙකක් බයිනකොට වසට යනවා. දෙකයි බනින්න ඕන. කතාව මොකුත් නැ හොඳටම අම්මා සිහි කරලා බනින්න ඕන. ඊට පස්සේ ඌ කරබන් කර. තම්බිලා නම් කවදාකවත් හුලඟක්වත් කරදර කරන්නේ නැහැ. මුස්ලිම් මිනිස්සේ කතෝලික මිනිස්සේ ඈත ඉඳලා හලුට් එක ගන්න. බෞද්ධයත් එක තමයි මාන. මොන කරන්නේ ඉපදුනේ බෞද්ධ වෙලා. වැඩ කරන්න වෙලා තියෙන්නේ බෞද්ධ කම්පැනි කට්ටියකින් තමයි මාන. අපේ දැතන් මේකට හරි වැඩ කරනවා නම් මං කැමතියි. ඉවරයි. ඒක නෙවෙයි ආම්දු කියනවා මට ඇත්තටම ගිය පාර ප්‍රශ්න කෙරුවට පස්සේ මාස 8ක් දිගටම බ්ලඩ් ප්‍රෙෂර් නැගලා සුගර් නැගලා සෝන්ස මා සෑහෙන්න වැටුණා. මේ මහා මෙුණාවෙන් ඇවිල්ලා ওই ඉඩම අරගෙන කරන්න ගිය අපරාධය. ඉතින් දැන් මාවත් ඇట్లా ඉන්නේ මේ මට්ටමට මේ. මහා මෙුණාව කරා. මම ගිහ ගිහි සමිතියකට දෙන්නම් මම කරන්න හදන්නේ සති කැම්ප් එකක් ගහන්න කියලා. ඔය කෝක කෙරුවත් ආම්දුනේ ඔබ වහන්සේ සාර්ථක වෙනවා. ඒකට මට කෙල වෙනවලු මයි පන්සලට කවුද එන්නේ? මට කවුද දන් දෙන්නේ? මං කාටද බණ කියන්නේ? මං කෝ ඔබ හන්ට එන්න මගේ සමිතියේ සභාපති වෙන්න. ඔබගේ සභාපතිතුමත් එවන්න කාර්ක සභාවට. ඔය කොයි දේ කෙරුවත් හරියන්නේ නැහැ හමුදුන්නේ ගමතකට බිනවා. ඉතින් දැන් මම මෙලෙක් කරලා කරලා කරලා කරලා හැමදාම කොළඹ ගියාම මං ඉතින් ආම්සෝගාවට ගිහිල්ලා පොඩ්ඩක් කතා කරලා ඒ ඉමතුවේ පන්තල ගිහිල්ලා බලනකොට අපේ මේ කියන්නේ රාමඤ්ඤපුර නිකායේ මේ ස්වාමීන් වහන්සේ හඳුන්න අපේ ලොකු සංහසේ දන්න කෙනෙක් මම විනීත් සංහසේ අඬ ගහන කිව්වා අර සංහසේ උඩින් බාරන අන්නේ මෙව වෙනව නම් කොච්චර හොඳද ඇයි අපි කරදර කරන්නේ කර්මෙට ඊට උඩින් බලපෑනේ කවුද අපේ වල්පොල රාහුල හාමුදුරගේ පන්සල උතනමයි ඒ හාමුදුරුවෝගේ බලේ බිඳලා මේ හාමුදුරුවෝ පටන් ගන්න මේ හාමුදුරුවෝ රාමඤ්ඤනිකායේ විනීත් සංහසේ දැකපු ගමන් සතුටු වෙලා අනේ කොච්චර වල මම මේ අපි උපසභාපති දෙල්ලමක් එහෙම නෙවෙයි කියලා මම පෙන්නුවේවත් නැහැ හාමුදුරුවෝ මොකද කරන්නේ කියලා ඒ ඉතින් යෝගේ. ඒක ඉතින් යෝගේ. දැන් අපි ඒක ඉතින් කරගෙන යනවා. යටියන්තරත් කරගෙන දැන් බාධාවක් නැහැ. බාධා තියෙන්නේ අනේ අනේක ගහ ගන්නවා ඉතින්. අපේම සංගයා ගිහිල්ලා ගහ ගන්න දෙන්නයි ඒතරින්. ඉතින් මටත් එක්ක විල්ලජයි වැඩි. ඉතින් අපි කම් කම්පැනි ප්‍රශ්න නිසා හැලියකුන්නේ නෑඹිලි වාගෙන යන්න පුළුවන්. මේ වගේ මේ වෙන්දෙන්ද හැම එකම ප්‍රශ්නයක් විතරයි. හැම එකක්ම ප්‍රශ්නයක් තමයි. ඒ ඉතින් ජොලියක් තියෙනවා. ඉතින් බුදුහාමුදුරුව කොහොම වැඩක් ඉන්දියාවේ Hindu ආගම තියදී කරන්න ඇද්ද? ධම්මනිසන්ති හාමුදුරුව අපේ ලොකු සාංශලා විපස්සනා ඉදිරියට ගන්න කරලා තියෙන උත්සාහය කියලා වැඩක් නැහැ. ඉතින් අපිට පේන උන්වහන්සේලා බොහොම පොඩි වැඩක් කරේ කියලා. නමුත් ඒ කරපු වැඩේ නැත්තම් අපිට හිතගෙන ඉන්න තැනක් නැහැ. මම දැන් මං වගේ මිනිස්සුෙකුට මේ වගේ සාසනයක් නොතිබුණා නම් මට මොනවා වෙයිද කියලා මට හිතා ගන්න බෑ. මේ ගිහි ලෝකේ කරන විකාරات එක මොනව කරන්නේ? දැන් මේක නම් ඔය ෆයිට් කර කර හරි මොනවාරි කරගෙන ඉන්න පුළුවන්. සාසනය නැතිුණා නම් මොකද වෙන්නේ කියලා හිතන්න. මොනව දැනකටවත් අපි ෆිට වෙන්නේ මේක නම් টොප් එකට ෆිට වෙනවා. බලියක් ඇදගෙන අනේකයි තියෙන්නේ. හරි එහෙනම් අපි මෙතනින් ඊත්තාවතාච ගාථා සජ්ජායනා කරලා ධර්ම සාකච්ඡාව સમાપ્ત කරන්නයි බලාපොරොත්තු වෙන්නේ.